බුද්ධික මහත්මයා උසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා YouTube එකේ තව ප්‍රශ්නයක් තියෙනවා Zoom එකෙත් මම Zoom එකේ තියෙන ප්‍රශ්නේ ඉස්සෙල්ලා කියවලා ඉන්න අවසරයි ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව මට නිතර නිතර එකම දේ සිහි වෙනවා අකමැති දේ ජරා ගොඩවල් උණු ගොඩවල් පස් ගොඩවල් දැක්කහම අප්‍රිය ස්වභාවයක් දැනෙනවා දැඩිව දැනෙනවා අමතක වෙන්නේ නැහැ නැවත නැවත කාලයක් යනකම්ම මතක් වෙනවා. කෑම ගන්න හදද්දිම මතක් වෙනවා. කෑම කන්නත් අප්‍රිය වෙනවා. ආරවල් වල යද්දි දකින කුණුචරාව අමතක වෙන්නේ නැහැ. කාලයක්ම හිතේ තියෙනවා. ඒ වගේම නිවසේ මිදුල උදේ කාලයට තෙත ස්වභාවය සහ කූඹි ගොඩ කූඹි ගොඩ දාලා තියෙන පස් ගොඩවල් වගේ ඒවා දැක්කහම අප්‍රියයි. ඒ නිසා මිදුල අතු ගන්න බව අපහසුාවක් තියෙනවා. මේ தත්ත්වෙ මිදෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඔය ද්වේෂ අධික චරිතයක්. එතකොට ද්වේෂාධික චරිතයක් කියවහම අපිට ගොඩාක් වෙලාවට හැඟෙන්නේ මේ මිනිස්සුත් එක්කලා ගැටෙනවා වෛර කරනවා වගේ ඒක විතරක් නෙමෙයි. Taman ප්‍රිය නැති අරමුණු වල දැඩිව ගැටෙනවා. ඒවට ලොකු අගයක් දෙනවා. දැන් අර පාරායිනේ තියෙන කුණු ගොඩක් භූමියක ගොඩ දාලා තියෙන පස් ගොඩක්. එතකොට මේ වගේ ඒවා පුංචි දේවල් වුණාට Tamange මනසට ඒවා ලොකු දේවල්. ඇයි ලොකු දේවල් වෙන්නේ? ඒකට නිකන් ලොකු අගයක් දීලා. ඒක නිකන් බරපතල කාරණයකට. ඇයි ඒ Tamange මතය දැඩිව මේවා මෙසේ නොවිය යුතුයි. මම කැමති විදිහට විය යුතුයි. එතකොට හැමතිස්සෙම අපේ මනසේ පටිඝය මතුවෙන්නේ තමන් ප්‍රිය කරන තමන් රුචි කරන නිශ්චිත ගතියක් තුල දැඩිව එල්බ ගන්නවා ඒන් පරිබාහිර ස්වභාවය ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඒවයිසේ නොවිය යුතුයි කියලා ඒක පිළිගන්න ඒකට එකඟ වෙන්න කොහොමවත් මනස සූදානම් නැහැ. එතකොට ඒ අකමැත්ත කියන්නේ ඍණාත්මක අගයක්. එතකොට යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයකට කැමැත්තක් ඇති වෙනවනේ ඒක ධනාත්මක අගයක්. යමකට කැමැත්තක් ඇතිවෙච්ච ගමන් ඒක නැවත නැවත මනසට මතුවෙන්න ගන්නවා. උපාදානය වශයෙන්. යමකට අකමැත්තක් මතුවෙච්ච ගමන් නැවත නැවත ඒක මනසට එන්න ගන්නවා. ඒත් උපාදානයම තමයි. උදාහරණයක් හැටියට ගත්තහම අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි එදිනදා දවස ගත කරනකොට ඔරලෝසුවේ තප්පර කට්ට වැඩ කරනවද කියන එක ගැන අපිට මොකක්වත් සංඥාවක් නෑ අපිට ඒක ඇහෙන්නෙත් නෑ ඒක ප්‍රශ්නෙකුත් නෙමෙයි හැබැයි භාවනා කරන්න කියන අනිත් සද්ද බද්ද ඔක්කොගෙම නිදහස් වෙච්ච තැනක අපි වාඩි වුණාට පස්සේ එතන ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ තප්පර කට්ට වැඩ කරන විදිය අර පරිසරයේ නිහඬ බවයි අපේ මනසේ සංසුන් බවයි එකලා අර කප්ට මතුවලා ඇහෙන්න ගන්න. ඒ ඇහෙන්න ගත්ත ගමන්ම දැන් ඔන්න මේක ඇහෙන්න ගන්නවා දැන් මේ ඔක්කොම සද්ද නැවතුනට පස්සේ මේක මහා කරච්චලයක් වුණානේ කියලා හිතුවනම් එතනින් එහාට තප්පර කට්ට සද්දම තමයි ඔළුවට මිටියෙන් ගහන්නා වගේ දැනෙන. ඒක වළක්වන්න බෑ. ඇයි? දැන් අර අර නිකන් අහක තියෙන තප්පර කට්ටේ කුංචි සද්දයකට අපි ලොකු අගයක් දෙනවා. ඒ අගය දීපු ගමන් ඒකම ඒකම එන්න ගන්නවා මනසට. ඉතින් එතකොට දැන් ඔය ඔය ඇති වෙලා තියෙන්නේ Tamanගේ මනසින් Taman යමකට අකමැති වෙනවද ඒකට ලොකු ඍණාත්මක අගයක් ආරෝපණය කරනවා. ආරෝපණය කළාන් පස්සේ ඒක තමන්ගේ මනසේ අන් සියලු ධර්ම වඩා ප්‍රබල අරමුණක් බවට පත් වෙනවා. එතකොට අරමුණ ලොකු කරගන්නේ, බර කරගන්නේ, ඒකේ අගය වැඩි කරගන්නේ තමන් ඒකට දෙන වටිනාකමත් එක්කලා. ඉතින් එහෙම වටිනාකමක් දෙන්න පුරුදු වෙලා තින්නේ ඇයි? අර ද්වේෂ අධික චරිත ලක්ෂණ, ද්වේෂ අධික චරිත ලක්ෂණ කියන එකේ තේරුම විශේෂ ප්‍රශ්නයක් කියන එක නෙමෙයි. තමන් දීර්ඝ කාලයක් ඇබ්බැහි වෙලා තියෙනවා ඒ අකමැති දේත් එක්ක ගැටි ගැටි ඒකට ලොකු අගයක් දෙන්න. ඉතින් ඒක හුරු වුණාම ඒක පුරුද්දක් බවට පත් වුණාම ඒකෙන් ගැලවෙන්න බැරි ඔන්න වගේ මහ පීඩාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔකෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ අරමුණු එතරම් වැදගත් අරමුණු නොවේයි කියන බව තමන්ගේ මනසට ඒත්තු ගන්නන්න ඕන මේ කූඹියක් ගොඩ දාලා තියෙන පස් ගොඩක් එක මේ තරම් පැටලෙන්න දෙයක්ද එතකොට මේ අසුචි ගොඩක් මල මුත්‍ර ටිකක් එක්කලා මේ තරම් පැටලෙන්න දෙයක්ද කියලා ඇයි මම ඒකට නිකන් අනවශ්‍යකයක් දෙන්නේ ඉතින් මේ මගේ කය ඇතුලේ තියෙන මල මුත්‍රනේ අන්න ඒ විදිහට ටිකක් තමන්ගේ මනසට අවවාද කරමින් අවවාද කරමින් ටිකෙන් ටික ඕන සකස් කරන්න අවශ්‍ය වෙන ප්‍රධානම දේ ඒ තමන් ඍණාත්මකව වැඩි අගයක් ආරෝපණය කරලා තියෙන தත්වයෙන් මනස නිදහස් කරගැනීම. ඒකට අගයක් නොදී සිටී. එහෙම කළොත් තමයි අපිට මනසට බාධා කරන ඒ උපාදානයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්.